බණ්ඩාර තෝපාරාම වාචයේ මහතෙරුන් වහන්සේගේ එවැනි තැනකදී අපි කුහුණු කර ගන්න ඕනේ. ඉතින් අපිට වෙන විකල්පයක් ඇත්තේම නැතිනම් හිතන්න අපිට වෙන තැනක් හදා ගන්නත් දෙයක් ඉදරත් කරදර. එහෙමනම් මොකද කරන්න ඕන? මේ අරමුණත් එක්ක අපි ඉවසීමෙන් යුතුව කටයුතු කරනවා. මේ මොන දේ තිබුණත් මම හිත සංසුන් කරගෙන වාසය කරනවා. ඉතින් ඉවසීමෙන් යුතුව කටයුතු කරනවා. මේක තමයි මෙතනින් අපට දෙන්න තියෙන ඒකම අවවාදයේ සහ ඒ කාරණේ පිළිබඳ විස්තර කරන්න වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට එහෙම අපහසුාවක් තියෙනවා නම් මොනවත්ම කළ අපහසුාවක් තියෙනවා නම් හිතලා බලන්න. තමන් නිවතේ තමන්ගේ පෞද්ගලික වමනාවක් තියෙනවා නම් ඒ වෙනුවෙන් කොයි තරම්නම් කැපකිරීමක් කරනවද? තමන්ට ගෙදර තමන්ගේ හිතන්ට රැකියා කඩෙත් තමන්ට ආදායමක් ලැබීම වෙනුවෙන් ගෙදර කාමරයක් වෙන් කරගන්න වමනාවක් තියෙනවා නම් මොන විහිද දැල්ලා හරි ඒ තමන්ට ආදායම හොයාගන්න ඒ කාමරේ වෙන් කරගන්නවනේ. ඉතින් එහෙමනම් මේ තමන්ගේ හිතට ප්‍රතිකාර කරන්න හිත පිරිසුදු කරගන්න මෙච්චර වටිනා මේ නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය ගුණධර්ම තපුරා ගන්න gedara කාමරයක් වෙන් කරගන්න බැයි නම් ඒක ඉතින් පොඩ්ඩක් අපි හිතලා බැලිය යුතුයි. ඒ නිසා අපේ උත්සාහයයි අවශ්‍ය කියන එකයි මගේ හැඟීම. එහෙමයි සාර. ස්වාමීනි මේ දෙවැනි පරිබෝධය මේ කුල පරිබෝධය කියන කාරණේ පිළිබඳව පැහැදිලි කරගන්නට කැමතියි. කුල පරිබෝධය කියලා කියන්නේ දැන් එකක් විසුණු වහන්සේලාට ගිය පැත්තෙන් කිව්වොතින් දැන් ආරාම වල වාසය කරනකොට ඒ ආරාම වල යම් යම් කටයුතු සඳහා බහැර නොයෙකුත් කුලයන් ආශ්‍රය කරන කුලයන් කියලා කිව්වේ මේ පවුල්. එහෙම නැතිනම් මේ ගෙවල් දොරවල් වල වාසය කරන ඇත්තෝ ගිහි පවුල් පරිසර තමයි මේන් අදහස් කරේ. එතකොට ඒ නිසාවෙන් විශේෂයෙන් මේ කුලයන් පරිහරණය කුලයන් අතුරු කරනකොට ඒ සමහර ඒ කුලයන්ගේ විවිධ අවශ්‍යතාවලට උදව් කරන්ට වෙනවා. ඉතින් ඒ අය ඇවිල්ලා දාන වලට ආරාධනා කරනවා. අනේ ස්වාමින් වහන්සේලාට මේ දානෙට වඩින්න කියලා ආරාධනාවල් කරනවා. භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේලා අපිට මෙච්චර ඕනේ කියලා කියන බෝධි පූජාවට ආරාධනා කරනවා. බණට ආරාධනා කරනවා. ඊට පස්සේ පිරිත් වලට ආරාධනා කරනවා. මේ වගේ මේ කුලයන් අතුරු කිරීම නිසා ඒ සමහර කුලයන් නිසා බොහෝම පීඩාකාරී භික්ෂුන් වහන්සේලාට. ඒ කටයුතු කරමින් ඉන්න වෙනා මිසක සමාධි භාවනාව පටා ගන්නට නම් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ කුල අතුරු කිරීම තමයි මේකෙන් අදහස් කරේ කුල පරිබෝධය කියලා. එතකොට ඒ වගේ කුලම ඇතුළු කරගෙන ඉන්න තිබෙනවා නම් ඒ කුලයන් ඇතුළු කිරීමෙන් ඈත් වෙන්න කියලායි විසුන් මහසලාට කියන්නේ. ඒතර මේක ගිහියට අනුව කොහොමද ගලපාගන්නේ? ගිහියට අනුව ගලපා ගන්නවා නම් ඒ කුල ඇතුළු කරනකොට මේක තමන්ගේ යාළුවිත මිත්‍රාදීන් ඒ වගේම පෞල් පරිසර ඇතුළු කරනවා නම් ඒ අය තමන්ගේ භාවනාවට උදව්පකාර වෙන හැටියටද හැතිරෙන්නේ කරදර වෙන හැටියටද හැතිරෙන්නේ භාවනා කරන තමන්ට තමන් නොකමැති කටයුතු බොහෝමයක් කරදබලා කරදර කරන පිරිසක්ද එහෙම නැතිනම් නොයෙකුත් අනවශ්‍ය කටයුතු ගොඩ ගොඩ ගහලා මේ බර කරදර කරන පිරිසක්ද වටපිටාවේ වාසය කරන්නේ ඒ අය Tamanට වදයක්ද දෙන්නේ කියලා හිතලා බලලා ඒ අයගෙන් ඈත් වෙන්න ඕන ගිහි යෝගාචරයේ කුණත් ඒ අයගෙන් එක්ක ඈත් වෙන්න ඕන එහෙම නැතිනම් ඒ අයගේ කටයුතු වලට මැදිහත් නොවන ආකාරයේ පිළිවෙතක් හැතරීමක් Taman තුළ ඇති කරගත්තත් මේ පරිබෝධය අයින් කරගන්න පුළුවන් ඒ කියන්නේ සමහර කෙනෙක් ඉන්නවනේ රටේ ලෝකේ මොනවා වුණත් Taman Tamanගේ වැඩේ කරගෙන Tamanගේ ගමන යනවා. එතකොට අනිත් අය මොන තරම් බාධා කරුවත් ඒ බාධාවල් ඒ අය කරනවා එච්චරයි. Taman ඒවා බාධාවක් හැටියට පිළිගන්නේ නැහැ. Taman Tamanගේ වැඩේ බොහොම නිහඬව පාඩුවේ කරගෙන යන ඇත්ත ඕන තරම් මේ සමාජය අපිට දකින්න තිබෙනවා අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා මේක බැරි දෙයක් නෙවෙයි. සමාජයේ තියෙන බර සමාජයේ තිබෙන අනවශ්‍ය කඩේ මේ නොයෙකුත් බොහෝ සෙයින් බොහෝ දෙනෙක් මෙහි ඇත්තේ මේ අකුසල් වැඩෙන කටයුතු වලට. ඉතින් බලන්න ප්‍රීති උත්සවම කීයක් තියෙනවද කියලා. මලගෙවල් මලගෙවල් කියලා මහා විකාරයක් නේ කරන්නේ. බොහෝ දෙනෙක් මලගෙදරක් කාගෑරි මරණයක් සිද්ධ වෙච්චාම ඒ වෙනුවෙන් දවස් ගාණක් කැප කරනවා. ඒ මිය පල්ලෝ ගිය පුද්ගලයාට වැඩකුත් නැහැ. ජීවතුන් අතර ඉන්න අයට වැඩකුත් නැති කටයුතු සමුදායක් තමයි අවසානයේ කළ නිමාවටපත් වෙන්නේ. බොහෝ සෙයින් වෙරි මතින් ගැවතිච්ච මිනිසු සමූහයක් පිරිච්ච තැන් වශයෙන් තමයි මේ එවැනි අවස්ථාවක් සලකා ගන්නට වෙන්නේ. ඒ නිසා මේ වගේ ගත වෙන කාලේ ඉතුරු කරගත්තොත් ඒ වගේ අය අතුරු කරන්නේ නැතුව මේ වගේ මිදිලා මේ කටයුතු වලින් මිදිලා යහපත් නිතර නිතර කුසල් දහම් මිලියලෙන අයම බණ භාවනාව වල යෙදෙන අයම අතුරු කරන්න පටන් ගත්තොත් අන්න අර කුල පරිබෝධය අයින් කරලා ඒ බාධාව නසා ගන්න හැකියාව ලැබෙනවා කියන එකයි අපිට සිහිපත් කරන්න තිබෙන්නේ. එහෙමයි. මෙහිදී සානස්නේ ඔබ වහන්සේ සිහිපත් කරපු කාරණේටම අදාළ කාරණාවක් මම බොහොමත්ම සතුටින් මේ වෙලාවේ මේ අපේ බෞද්ධ ශ්‍රාවක ජනතාවට සිහිපත් කරන්නට පසුගිය දිනක අපිට මේ සහභාගී වෙන ලැබිච්ච මරණ ගෙදරකදී අපිට බොහෝම වටිනා කාරණාවක් දැක ගන්නට ලැබුණා මේ මරණ ගෙදර වෙන අවස්ථාවේදී මේ අපේ බොහොම හිතවත් ශ්‍රද්ධා සම්පන්න මහත්මයෙක් මේ උඩුවාවල කියන මහත්මයෙක් ඒ මහත්මයාගේ දයාබර මෑණියෝ කාලාන්තරයක් තිස්සේ අසනීපයෙන් හිටිය බොහොම අසාධ්‍ය මට්ටමේ මේ කාලය පුරාවටත් ඒ මෑණියන්ට හැකි අවස්ථාවලදී සිල් සමාදන් කරවලා බණ භාවනාවට මේ මහත්මයා යොමු කරලා තිබුණා. ඉතින් මේ මහත්තයා මට එදා මරණ ගෙදරදී මුණ ගැහිලා මම මරණ ගෙදරට ගිය වෙලාවේ මට මතක් කරනවා මේ මම මේ මගේ අතින්ම තමයි මං හැමදාම අම්මට තේ එක හදලා දුන්නේ. මේ තේක හදලා දෙනකොට මම මේ තේකට සීනි ටික දාලා දිය කරන වෙලාවේ මම හැමදාම මේ උදේ ප්‍රාර්ථනා කරන දෙයක් තමයි මගේ අම්මට සිහියෙන් හුස්ම ටික පිට කරන්න මරණයටපත් වෙන්න අවස්ථාව ලැබේවා කියන මේ ප්‍රාර්ථනාව මට දිගටම කාලයක් තිස්සේ තිබුච්ච එකක් කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කොහොමද මේ අවසාන මොහොත වෙනකොටත් මේ අම්මා උස්මා දින වෙලාවෙත් ඉක්මනට මේ අයට එකතු වෙන්න ලැබිලා තිබුණා. මේ අය يعني වෙන ගෙදරක ඒ මෑණිය අවසාන දවස් කීපෙ හිටියේ. ඒ වෙලාවෙත් ඇවිල්ලා ඉක්මනින් අනිත් සියලු දෙනාව සංසුන් කරවලා මේ මෑණියන්ට මේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා දීලා කන ළඟට කරමින් මේ මෑණියෝ කරපු පින්දහම් මතක් කළාවස. ඒ අවසානයේ මරණය සිදුනායින් පස්සේ ඒ අවසන් කටයුතු වෙනතුරු ඒ අවස්ථාවේ ඉඳන් දිගටම ඒ නිවස මේ කාරණා නිසා මොකද වෙන මරණ ගෙදරකදී අපිට දැනෙන අපහසුවට වෙනුවට පුදුමාකාර සහනයක් එතන දැනුණා. ඒ එන හැම කෙනෙක් තුළින්ම යම් කිසි වෙනසක් අපිට දැක ගන්නට ලැබුණා සාන. ඒ නිසා මේ ගෙදර කොහෙවත් අර ක්‍රීඩා ආදී මම දකින්න ලැබුණේ නැහැ. ඉතින් මම හිතනවා මේක හොඳ ආදර්ශයක්. අපේ බොහොමයක් දෙනෙක්ගේ මේ ගිහියන් අතර ස්වාමීන් වහන්සේ මේ මතවාදයක් තිබෙනවා මේ මරණ ගෙදරකදී පිරිත් එහෙම දාන්න හොඳ නැහැ කියන ආකල්පයක් මේ ගිහියන් අතර පැවතිලා තියෙනවා. ඒතර මේ ජන සමාජය තුළ. නමුත් මම හිතනවා අර විශේෂයෙන් අර ඔබ වහන්සේ සඳහන් කරපු නිසා මම මේ කාරණේ ඉස්මතු කළේ. ඉතින් අඩුම ගානේ මෙන්න මේ භාවනාවට යොමු වෙන්න අවශ්‍ය පරිසරය හදන හොඳ අවස්ථාවක් තමයි මේ වෙලාව හොයාගන්න මේ අවස්ථාව බාධාවක් වෙන්නට පුළුවන්. නමුත් අඩුම ගානේ අපිට පුංචි වෙනසක් ජීවිතේට ඇති කරන්න මෙන්න මෙවැනි දේ දැන් වෙස්සන්තර ජාතක ආදී කියන අවස්ථාව අපිට දැක ගන්නම නෑ වර්තමානයේ. ඒ වෙනුවට අඩුම ගානේ මෙවැනි දෙයක්වත් යොමු වෙනවා නම් අපේ අයගේ මේ තියෙන ස්වභාවයන් වෙනස් වේවි. සමහරට ඒ ධර්මයේ ශ්‍රවණය කරගෙන එතන වර්ණ gedara ඉඳගෙන අනිත්‍යයක් මෙනෙහි කරන්නට එක තප්පරයක් විනාඩියක් හෝ කවුරු හරි කෙනෙක් යොමු වෙනවා නම් මම හිතනවා අන්න ඒ මොහොත පවා ඇත්තට සනග ඉන්න මේ මොහොත පවා භාවනාවට හොඳ අවස්ථාවක් වේවි කියලා මම මම හිතන්නේ මේ වෙලාවේ අපේ බොහෝ දෙනා වෙනුවෙන් මතක් කරනවා ඒ කාරණේ පිළිබඳව. ඔව් මහත්මයා ඒක බොහොම වටිනා කාරණයක්. ඉතින් නිරන්තරයෙන් දැන් වික්ෂුන් ස්වාමීන් වහන්සේ නමක් අපාත්‍යත් වේලාවකදීත් අපිට දකින්න තිබෙන්නේ මේ චාරිත්‍රාක් වශයෙන් සතිපට්ඨාන දේශනාව සිද්ධ කරන දණ්ඩස්ස ආරාමවල. ඉතින් ඒ වගේ වටිනා කාරණයක් මේක අපි එවැනි මරණ අවස්ථාවක් නමුත් ප්‍රයෝජනවත් තමන්ගේ මෙලොව පල්ලා දිනුව පිණිස පවත්වා ගන්න කොහොමද කියන කාරණේ ඊටාම වටිනවා ඒවා හරවා ගන්න පුළුවන් එක. ඉතින් ජීවිතේ මේ වගේ වටිනා අවස්ථා මඟුල් ගයක් මරණ ගයක් වෙනත් උත්සව අවස්ථාවක් ගැටගැවීමක් ඔය සෑම අවස්ථාවක්ම ආගමිකව ධර්මානුකූලව කරගන්න පුළුවන් නම් මේක ඊටාම වටිනවායි කියන කාරණේ මේ පින්වතුන් අපි සිහිපත් කරන්න අවස්ථාවක් කරගන්නවා මේක. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි අපි කැටියෙන් නමුත් මේ මීළඟ පරිබෝධය ගැනත් මම හිතන දැනගත්තත් වටිනවා මේ ලාභ පරිබෝධය කියන්නේ මේ ලාභ පරිබෝධය ලාභ පරිබෝධයක් වශයෙන් හඳුනට යෙදුනේ කොමන කාරණාවක් නිසා වෙන්න මේ භාවනාවට කියන කාරණේ දැනගන්නට කැමතියි. ඔව් ලාභ පරිබෝධයක් කියලා කියන්නේ මේ විකුණුහන්සලාට ලැබෙන ලාභය. දැන් ස්වාමින් වහන්සේලා විශේෂයෙන් ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේලාට එහෙම නැතිනම් ආරණ්‍යයේ ප්‍රමුඛත්වය අරගෙන විවිධ කටයුතු වල යෙදලා ඉන්න භික්ෂුන් වහන්සේලා ජනයාත් එක්ක නිතර මුහු වෙන කුලයන් එක්ක නිතර ගිහි ජනතාවත් එක්ක මුහු වෙන භික්ෂුන් වහන්සේලාට විවිධ ලාභ ලැබෙනවා පත්‍ය පාසුකම් ලැබෙනවා චීවර ලැබෙනවා ආ විවිධ ප්‍රණීත දානමාන ලැබෙනවා ඒ වගේම සුව පහසු සේනාසන පහසුකම් ලැබෙනවා ඒ වගේම බොහොම උසස් ගිලම්පත දෙහි පිරිකර ආදී ලැබෙනවා පහසුකම් ලැබෙනවා පූජ පූජා ලැබෙනවා මේවා ලැබෙනකොට ලැබෙනකොට විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඒ ස්වාමීන් වහන්සේලාගේ උනත් අර භාවනා කටයුතු ආදියක් කරගන්නවට වඩා මේ ලාභයන් ඔස්සේ ගමන් කරන්න හිත නැමෙන්න ඉඩ තියෙනවා සමහර මේ ලාභ නිසා උන්වහන්සේලාගේ ජීවිතේ දහමෙන් පිටට නැමෙන්න පවා ඉඩ තියෙන අවස්ථාවල් එමටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉතින් මේ කාන්තාවක් කෙරේ බය වෙනවට වඩා වික්ෂු ජීවිතේ මේ ලාභයට බය වෙන්න ඕන කියලා. ඉතින් ලාභය නිසා අපි මොකද කරන්නේ? භාවනාවෙන් පිටට ගමන් කරන අවස්ථා වැඩි. ඒ නිසා එවැනි ලාභ ලැබෙන තැන්වල වාසය කරොත් මේ ලාභයන්ගේ නිරන්තරයෙන් ඇලිලා අපේ සමත භාවනාදී කරගන්න බැරුව යනවා. ඒ නිසා අපේ හිත නිරන්තරයෙන් ලාභයන්ගෙන් බැහැර ලාභ ලැබෙන ස්ථානයන්ගෙන් බැහැර කරලා හෝ එහෙම නැත්නම් හිත සකසාගෙන කොපමණ ලාභ ලැබුණත් මගේ හිතට ඒ ලාභ ලබා දෙන අය කෙරෙහි හිත නමන්නෙත් නැතුව ඇලෙන්නෙත් නැතුව මම මගේ පාඩුවේ වාසය කරනවා කියන්නේ මේ හිත මධ්‍යස්ථ කරගෙන වාසය කරන්න පුළුවන් නම් නියඬ කරගෙන වාසය කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට මේ ලාභ පරිබෝධයේ සිඳලාගෙන භාවනාව වඩන්න ඉඩකඩ ලැබෙනවා. මම හිතන්නේ අපි අද දවසේ බොහොම වටිනා කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුනා. මේ භාවනාවට පිවිසෙන ගිහි පින්වතුන් පැවිදි ස්වාමින් වහන්සේලා මේ සියලුම දෙනාට මේ භාවනාව සඳහා අවශ්‍ය මූලික සූදානම් වෙතු අනුපිළිවෙල එහිදී පළමෙනින් සඳහන් කරා මේ සීලය විසෝදනය කිරීම පිළිබඳව ඒ වගේම ඊළඟට අපි සාකච්ඡා කරන්න තියෙනවා මේ දසපාලි බෝධ පිළිබඳව සාකච්ඡාව ආරම්භ කළා. නමුත් ඒ පරිබෝධ තුනක් පිළිබඳව පමණයි සාකච්ඡා කරන්න අපිට කාල වේලාව තිබුණේ. නමුත් ඉදිරි වැඩසටහන් වලදී අපි මේ සාකච්ඡාව දිගට පවත්වාගෙන යන නිසා අපි දන්නවා අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක පින්වතුන් මේ වැඩසටහනත් සමග සෙනසුරාදා රාත්‍රී 9:10 වෙලාවේ නිත්‍ය වශයෙන් විකාශනය වෙන, ඒ වගේම ඉරිදා උදෑසන විකාශනය වෙන මේ සෙනසුරාදා ධම්මහදය වැඩසටහන විනයෝ නාම බුද්ධ ශාසනස්සායුනා මේ බුද්ධ ශාසනය තුළේ අවශ්‍ය වෙන මේ විනය පිළිබඳව මනමින් විවරණය කරමින් විභජනය කරමින් සාකච්ඡා කරන මේ උතුම් දහම් කතිකාවත සමග සම්බන්ධ වෙලා ඉන්න බව අපි දන්නවා. ඉතින් මේ උතුම් දහම් කතිකාවතෙන් ඊළඟ දිනේ හමු වෙනතුරු අදට අපි සමුගෙන යන්නටයි සූදානම්. ඉතින් අද දවසේත් මේ උතුම් දහම් කතිකාවත සාරගර්භ දහම් කතිකාවතක් බවට පත් කරවන්නට අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් ධම් සභා මණ්ඩපයට වැඩමව වදාරන්නට යෙදුණා මැල්සිරිපුර දිද්දෙනිය රණගිරි කන්ද ආරණ්‍ය සේනාසන වාසී විනයාචාර්ය අවසරයි පූජනීය කුණ්ඩසාලේ අරණගවේසී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව අපි මේ උතුම් දහම් කතිකාවතට වැඩම කොට අපට ලබා දුන් මේ අනුග්‍රහය වෙනුවෙන් උන්වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරනවා මේ රැස් කරගත් සකල විපුල කුසල ශක්තිය උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ පිණිස තව තවත් මේ ධර්ම ශාස්ත්‍රීය සේවය කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය ලැබීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ උතුම් දහම් කතිකාවත් ඉදිරියට ගෙන යන්නට අපට අවවාද අනුශාසනා ලබා දෙමින් ගුරුහරුකම් ලබා දෙමින් ශක්තිය ධෛර්ය ලබා දෙන මල්සිරිපුර දිද්දෙනිය රාණගිරිලෙන ආරණ්‍ය සේනාසන ආදීශ්වර විනය විශාරද කම්මඨානාචාර්ය අවසරයි පූජනීය නුවරඑළියේ ඥානශීලාභිදාන නායක මාහිම්පාණන් වහන්සේටත් මේ උදාාරතර කුසල ශක්තිය නිදුක් නිරෝගී තිර ජීවනයේ පිණිසත් උන්වහන්සේගේ පාරමී ධර්ම දියුණු පමුණු වීම පිණිසත් හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ ශාසන භාරධාරී සියලු සංඝ පීතෘන් වහන්සේලාට ගිහි පැවිදි සියලු දෙනාටම මේ උතුම් බුදු ශාසනය සුරකීම පිණිස මේ කුසල ශක්තිය උපකාරයක් වේවා බෞද්ධ ආමාදජාලයේ සියලු දෙනාටම මේ නිදුක් නිරෝගී චිර ජීවනයේ පිණිස ආශිර්වාදයක් ශක්තියක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ ඔබගෙන් සමුගෙන යන මම කැලොම් ගයාන් සෞම්‍ය සිරි සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි